ඥානසේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් තවත් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට අපි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්නයි කියලා අපි සුද්ධාන්ත මහත්තයා ඉල්ලා සිටිනවා. ජාගතන හැකි නිසා දැන් ඒක නිසා ඇත්තටම කියනවා අපිට වැඩ දෙකක් තියෙනවා මේ වැඩේ පටන් ගන්න වීර්යය සහ වැඩ ඉවර කරන වීර්යය කියලා. පටන් ගන්න වීර්යයට කියනවා මාර්ග භාවනාව කියලා. ඉවර කරන වීර්යයට කියනවා ඵල ඥානය කියලා. මාර්ග ඥානය සහ ඵල ඥානය. දෙකම නැති කරන කියන පුතඥය කියලා. ඉතින් අපි මේ වැඩ පිළිවක් අපි සැලසුම් කරන්නේ පුතඥ භාවයේ ඉඳලා කෙනෙක් මාර්ගයට පිවිසවන්නද නැත්නම් මාර්ගයේ ඉන්න කෙනෙක් ඵලයට පිවිසවන්නද කියලා අපිට පරමාර්ථ දෙකක් තියාගන්න පුළුවන්. ඉතින් අපි ආධුනික මනසක් කෙනකින් අදහස් කරන්නේ ඒක පළවෙනි මාර්ගයට පිවිසවනවා. නැත්නම් පළවෙනි මාර්ගය ලැබුණා දෙවෙනි මාර්ගයට පිවිසවනවා. දෙවෙනි මාර්ගය ලැබුණා තුන්වෙනි මාර්ගයට පිවිසවනවා. ඒ නිසා මේ පිවිසලීම දොරට වැඩිම අරංගීත්‍රම් කියන එකත් දිගටම භාවනා වැඩමුළුක සිදු වෙනවා. ඒ අතර වාරයේදී දැනට යම් කෙනෙක් යම් තැනට ඇවිල්ලා තියෙනවා නම් එක්ක එක තව ඉදිරියට තල්ලු ගන්න නැත්නම් කිලක්‍රමෙන වීම තරිනවා. ඉතින් මේ සමත විදර්ශනා දෙකෙන්ම මාර්ගයට පිවිසීම කරන්න පුළුවන්. ඵලයට පිවිසීම කරන්නේ විපස්සනා විතරයි. ඉතින් මේ විපස්සනා භාවනාවට මේ අධ්‍යක්ෂය කිය අරමුණක් ඕන. ඉතින් තමයි සමසතරිස් කර්මස්ථාන අපි තේරවාදී shopping bag එකේ තියෙනවා. ඒකෙන් ඒ 39ක්ම ආනාපානය හැරෙන්නේ සමතට වැටෙන. ඒක ඔක්කොම සංවතිය අරමුණ. අත්දකින්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ බුදුගුණ වෙන්න පුළුවන්, මෛත්‍රී වෙන්න පුළුවන් concepts. ඉතින් ඒකටත් හිත යොදා ගන්න පුළුවන්. ඒකෙත් හිත සමාදම් කරන්න පුළුවන්. එතකොට ඒක නීවරණයෙන් තොර වෙනවා. ආනාපාන කියන්නේ අත්දැකිය කියනවා. අස්පන අපිට මේ සීතල, මේ උණුසුම, මේ දෙකේ වෙනස ආදී වශයෙන් ඒ සමවැදීමක් විතරක් නෙමෙයි සමවැදීච්ච අරමුණ හපලා කාලා ඒකේ අනිත්‍ය දකින්න පුළුවන්. දුක දකින්න පුළුවන් අනාත්ම දකින්න පුළුවන් මේ මෛත්‍රී කියන එක අනිත්‍ය දකින්න බෑ ඒක දුකකුත් නෑ ඒක අනාත්මත් නෑ බුදු ගුණත් නෑ ඒක නිසා මේ බුදු ගුණ ආදී දේවල් අර වැලීට පිවිසව ගන්න වතුරට බස ගන්න දොරට වඩම්ම ගන්න අරංගේට කොට බොහොම හොඳයි ඒක හැබැයි ගොඩාක් කෙලවට ගෙනියනවා නමුත් මේ මෙත්තසගත සූත්‍රයේදී ශ්‍රාවකෙක් අන්‍ය තීර්ථකාරාමයට ගියාට පස්සේ එයාට හොඳට සලකලා වාඩි කරලා අහනවා ඔබ වහන්සේගේ සාස්ත්‍රෝන් වහන්සේත් මෛත්‍රී භාව ගන්නවද? ඔව්. අපේ ශාස්ත්‍රෝන් වහන්සේත් උගන්වනවා. ඔබ වහන්සේගේ ශාස්ත්‍රෝන් වහන්සේ අපේ ශාස්ත්‍රෝන් වහන්සේ මෙහෙම උගන්වනවා. ඔබ වහන්සේගේ ශාස්ත්‍රෝන් වහන්සේ කොහොමද උගන්වන්නේ? තන්නේ කරම ඔය අපි කියන මෛත්‍රී භාවනාව තන්නේ කරම කියලා දෙනවා. කියන දරණ පස්සේ බුද්ධ ශ්‍රාවකයාට කට උත්තර ඇති වෙනවා. අනිත්‍යක ආරාමේ කට්ටිය මෙයාට සලකලා වංශික වශයෙන් සලකලා ඒ වළඟ මෛත්‍රිය උගන්වනකොට මේකමයි. මෙයාගේ පස්සේ කියන මන්ට විතර අලුත් ඒ නිසා මට මේක ගැන විනිශ්චය කරන්න බෑ. ස්තුතියි මම පිට පාසල කරනවා කියලා වැඩිලා බුදුජානනාංශ ළඟට ඇවිල්ලා වාර්තා කරනවා. අවසරයි සෝනාංශ මට වෙලාදී සමාගතෙදි ගියා. මෙන්න මේ සල්ලාපයකට වැටුණා. ඒගොල්ලෝ මෙන්න මේ විදිහට මෛත්‍රී භාව උගන්වනවා. මෛත්‍රී භාවනා උගන්වනවා. අන්න ඒ වගේ තත්යකට පත්වෙච්චාම වාසය කරන මෛත්‍රී භාවනාවෙත් යැත්තෝ කරන මෛත්‍රී භාවනාවෙත් වෙනසක් වෙනවද? ඒකයි යැත්තෝ බලාපොරොත්තු වෙන්නේ මම දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මට ඒ වෙලාවේදී ඒක කතා නැත කරන්න වුණා. මට කරුණා කරලා මේ தත්ත්වයේදී මම බුද්ධ ශ්‍රාවක වශයෙන් කොමක් නියෝජනය කරන්නද? අකද්ද බුදු මතය කියලා කියලා දෙන්නේ. ඒසොර මුද්‍රජාන සදා කළ තියෙනවා. සුභ පරමාහම් භික්කවේ මෙතා මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉද පඤ්ඤප්ති ඉද පඤ්ඤස භික්ඛුනෝ උත්තරින් අපට විච්ඡන්තස්ස කියලා මුළු සූත්‍රයේම එක වාක්‍යයකට පිළි කරනවා මහණෙනි රහතන් රහත් මාර්ගේ නැත්නම් ඵල ඥානෙ ලැබෙන තෙක් මෛත්‍රී භාවනාව මේ දුෂ්කර ගමන සුභකරනද අපහසුව නැතිකරනද කෙලවර දක්වමු උදව් කරනවා හැබැයි මාර්ගයේ ඵලයට උදව් කරන්නේ නැහැ මාර්ගයේදී තියෙන වාහනේ ෂොකප්සෝ උපදයක් හයි කළ දුන්නා වගේ වාහනේ තිගැස්සෝ අඩපල දෙනවා වගේ ගමන අලකොඩලේ සමතලා කරලා දෙනවා වගේ සුභ පරමාරම්භික වේ මිත්‍යා චේත විමුක්ති වදාන වදාන අපේ ජීවිතයේ තියෙන ලව් ස්පොට්ස් සුන්දර පැත්ත පෙන්වනවා මොකද භාවනා ජීවිතය හරිම දුෂ්කරයි අපි ලද සිවුරෙන් යැපෙන්න ඕනේ ලද බින්න පාතෙන් යැපෙන්න ඕනේ ලද සීනාසනෙන් යැපෙන්න ඕනේ ලද බේතින් යැපෙන්න ඕනේ යෝගාවචරකම කියන්නේ ඔක්කොම හම්බ කරන කාම මිනිස්සයා කවුරු හරි තම්බලා දෙන බතකට එකඟ වෙනවා. කවුරු හරි බනවලා දෙන ඇඳක් බාර ගන්නවා. කවුරු හරි දෙන කාමරයක ඉන්නවා. කවුරු හරි දෙන මේකක් කරගෙන වළඳනවා. පුරුවක්. ජීස කටුසර ජීවිතේ. ඒ කටුසර ජීවිතේට මනස සුඛප්සෝබරයක් හයි කරනවා වගේ තමයි මෛත්‍රී භාවනාව. හැබැයි උත්තරින් ඔප්පටි විච්ඡන්තස. නිවන දකිනාතෙක් ඒක දැකීමට වෙන විපස්සනා අවකාශය. ඒකට අත්දැකිය කියලා කරක් ඕනේ. අත්දැකිය කියන්නේ තමයි අනිච්ච දුක්ඛ නාත්ම තියෙන්නේ. concept වල නැහැ. ඉතින් මේක හරි සියු කාරණාවක්. ඒ නිසා ඔය කියන මෛත්‍රී භාවනාව බෞද්ධම කියලා දැන් ඇත්තටම ගොඩක් ඉතුරුලා තියෙන අපේ ළඟ විතරයි. නමුත් ਸਰවචනන්සින කාලේ සත් සාස්ෘරුගෙන් අනික් සාස්ෘරු මේක එහෙමම ගන්නලා තියෙනවා. නමුත් ਸਰවචනන්සික දැක්කා. මේක ගමන කෙලවර දක්වාම පාර පේව් කරලා ලස්සන දෙපැත්තේ මල්ලිට වල තොරන් බඳලා උඩුවියන් බඳලා වටතිර ඇදලා හදලා දෙනවා. මේ ගමන කෙලවරේ ප්‍රතිශ ප්‍රත්‍යක්ෂයේ ප්‍රත්‍යක්ෂයේ දක්වා ගමන පහසු කරනවා. ඒක නිසා මේ බටහිර ලෝකයේ පුදුමාකාර කැමැති මේකට ඒගොල්ලන් නිවනට එහා මේක මොකද ඒකේ තියෙන්නම තමයි ද්වේෂ කරන සයිකොලොජි එකක් නෙමෙයි තමගේ ශරීරයට වෛර කරගන්න කියන්නේ. ඒගොල්ලන්ට මේ මෛත්‍රී කිව්වට පස්සේ ඒකේ ගිල ගන්න කොච්චර කියපුවා නිවනටත් එහා යන ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ පැතිවලට මේ මෛත්‍රිය දෙන්නේ විපස්සනා කරලා ඉවරුණාට පස්සේ. ඒකෝ මෛත්‍රී භාවනා දුන්නොත් විපස්සනා කරන්නේ නැහැ. මේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා අවුරුදු 3ක් ලංකාවේ ඉඳලා තියෙනවා. ලංකාවේ වයසක උපාසක මහත්තයෙක් ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච මට්ටමට විපස්සනාව කරලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා හරි පාසෝකට දැන් වැඩි හැටි. දැන් ඔබ ඔබතුමා මේ ඉතුරු මේ භාවනා ක්‍රම ටික ඉගෙන ගන්න ඕනේ. තේරවාද ශාසනයේ තියෙන ඉතුරු ඉගෙන ගන්න ඕනේ කියලා. මොකද්ද සාංශ දැන් මට ඉගෙන ගන්න කියලා. එහෙනම් පාඩි වෙන්න මම ඔබතුමාට මෛත්‍රී උගන්වනවා දැන්. කියලා මෙයාට මෛත්‍රී උගන්වනවලු. පහුවෙන්දා ඇවිල්ලා කමටහන් සුද්ධ කරන්න ආපු ගමන් බණින්න පටන් ගත්තා සායරට හොඳටම. ඇයි කියලා අනේ මොන මවුලද්ද ස්වාමීන් වහන්සේ ඔච්චර මට වද දුන්නේ මේක කියනවා නම් වැඩි ඉවරනේ මේ දැන්නේ භවනාව කියලා දුන්නේ මට කියලා අර මෛත්‍රී රස රැච්ච වෙලාවේදී මෙතෙක් කල්මව කරදර කෙරෙපත් කිරුවා කියලා බයින්න පටන් ගත්තා. ඒ තරම්ම මෛත්‍රී ප්‍රේමණීයයි. ඉස්සර වුණොත් ඒකම කකා කකා ඉන්නවා. ඉන්න ඉඩ තියෙනවා. හැබැයි බෞද්ධ භික්ෂුව උදයන් කියන්නේ ඒක නිවන දක්වා යන පාර විතර දැනගන්නේ නිවනට යන්න ඒක බාධා කරන්නේ හැබැයි ඒකට අධ්‍යක්ෂකයේ අරමුණකින් කඩුල පන්නනවා. ඒකට කියනවා විපස්සනා අරමුණ කියලා. අච්චත් ගෝචර අරමුණක් වෙන්න ඕනේ. අනිකුත් සියල්ලම දේවල් concepts. ඉතින් ඒ නිසා විපස්සනා වයි සමතය කියලා වෙන් කරලා තැන්වල කියනවා සමතයට කරන්නේ සම්මුතිය අරමුණක්. සමවැදීම කරන්නේ විපස්සනාට ගන්න අධ්‍යක්ෂකයේ අරමුණක්. සමවැදිලා අරමුණ අපල කරනවා. අරමුණ මැසරේටි කප්ප කප්ප පට්ටගග ඒකේ තියෙන අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මත්වය බලන ඒක නිසා විපස්සනාවදී කරන්නේ අරමුණ කොටිය කල්ලගත්තා වගේ සිංහ කල්ලගත්තේ පැල්ලා අල්ලගන්න එල්ලෙන්න බැරි වෙන්න අල්ලගන්න අල්ලගන්න බෑ උඩතල කෙල්ලක් නැහැ මුරු මුරු මුරු මුරු ගාලා පන මුරු මුරු ගාලා පන ඒ නිසා මේ කය අල්ලගන්නවා අපි මේ ස්ත්‍රියව පුරුෂයෙක් පදා ගන්න වැඩි පුරුෂයෙක් ස්ත්‍රියක් පදා ගන්න වැඩි මේ ශරීරය අපි කායන ප්‍රශ්නයෙන් අල්ලන අල්ලන හොරතලෙට නෙමෙයි. දඬුවම් දෙලා හිර කරන හොටි බහිනකම් පෙන එනකම් විතර. ජීපෙන් අල්ලගත්තේ නැත්නම් පයින්. නිසා උන්ට හිර කරලා චුරු පයින්කම් හිර කරනවා. ඒ නිසා මේක ටිකක් තිත්ත කසායක්. අර සාමාන්‍ය වේපිටක් බීලා අසුටි අපනවා වගේ නෙවෙයි. හැබැයි මේ දෙකම එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි. ධර්මචර්යනාංශ මේ සමත ක්‍රමය පුංචි කළ සලකලා නැහැ. ඒක ප්‍රයෝජනයක් තියෙනවා. නමුත් ඒකේ ලාභ බඩු හිලක් තියෙනවා වගේ. ඒකට හැබැයි මේ නතු භාවයක් තියෙන ඔක්කොටම විය යුතු නැහැ වෙන්න ඉඩ තියෙනවා. ඒක උගන්වන්න තමයි මේ ධර්මයේ ඇහෙන්න සලසන්නේ. හැබැයි සමහරෙකුට ඒ සමත ක්‍රමෙන් තු යන්නම බෑ. ඒත් හරියට Tamanne වදදී ගන්න જાතිය. ඒගොල්ලන්ට සමතේ කොට දාපුවාම මේ නෙල්ලලා තියෙන මල්වට්ටියකට පැන් ඉස්සා වගේ ගමන පහසුයි. ඒකට ලොකු සතුටක්. බුදුහාමුදුරු පිළිබඳ ලොකු කවුරුවක් ඇති වෙනවා. ඇත්තට ගමන පහසුයි. ඒ නිසා අපිට හරියමාරුයි මේ අනුගේ චරිතයක් ඕ මේ භාවනා ක්‍රම ගැන විචලනය කරන්න. මේ තොරතුරු ටික පාවිච්චි කරන්න ප්‍රතික්‍රියාවක් නොකිරීම පිණිස දෙකම අවශ්‍යයි. ඒක නිසා අම්ම නැතුව තාත්තට කරන්න බෑ තාත්තට නැතුව අම්ම කරන්න බෑ. ඒ නිසා නන්දිය මල්ලිය පවසන්නේ දෙදෙනාම හොඳයි කියලා. චිචිරියට අම්මා හොඳයි කිව්වත් හරි කියනට අය මල්ලි ඊ කියන. තාත්තා හොඳයි කියලා කියනට නංගි ම්ම් කියලා. එතන චිචිරිය කියන නිසා නංගිය මල්ලිය පවසන්නේ දෙන්නම හොඳයි කියලා. කරුණාවෙන් රැස්වෙන්න එතකොට සාමාන්‍යයෙන් ලක්කයේ භාවනා වැඩසටහනේ කරුණ පිළිබඳ දන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒක ඉතින් ප්‍රශ්න අහනවා. ඒක සුන්දර කිසියම් සාකච්ඡාවලදී හරියට ශික්ෂා කියලා ඒක වෙන කරන්නේ. එතනදී තමයි ඒ විපස්සනා වගේ අපේ කෙනෙක් කරන්නේ. නැතුව දැන් දෙයක් ඉවත් කරද්දී ඒ මනස නිර්මාණයට වගේ මිලිට් සුමාරු එකක් වෙන්න පුළුවන්. රටචාරාට වගේ නැති නැති එකක් වෙන්න පුළුවන්. කොයි කාරණාවක් වෙන්න පුළුවන්. ඒකට මෛත්‍රී බොහොම තපෝකාර සාසනානුගෝමික දෙයක්. වැස්ටි මනසට කොයි එකට තිබුණත් ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මෛත්‍රී භාවනා කරනවා කියලා කියන්නේ දානි සම්පූර්ණයි සීලය සම්පූර්ණයි සමාධි සම්පූර්ණයි. ධ්‍යාන මට්ටමට කියන්නේ ඒක අනිවාර්යයෙන්ම දන් දෙන්නේ නැති සිල්ලා ගන්න නැති භාවනා කරන්නේ නැති කෙනෙකුට ලොකු කපීමක්. ඉතින් ඒක අර ජයග්‍රහී විපම් පණින්ද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් මේ දෙක වෙන මේ ටික වෙනකොටම මේ පුදුලගේ සමාජයට වෙන තියෙන යුතුයකම් ටික මම කියන්නේ කවුද කියන එක යම් ප්‍රමාණයකට අවබෝධ වීමට සෑහෙන උදව් වෙන දෙයක්. ඒක නිසා ඒක මේ අහක දාන්න පුළුවන් එකක් නෙවෙයි. මම මේ තේරවාදයේ තියෙන වටිනාම චතුරාර්යක භාවනාවල තියෙන එකක්. මේ බුදුන් පන්දි ස්වාමීන් වහන්සේ කියන්නේ වෙස්ට් එකයි ඊස්ට් එකයි දෙකෙන්ම චතුරාර්යක භාවනාවෙන් පිළිගන්නේ මෛත්‍රිය විතරයි. ඒක මොකද බුද්ධානුස්සතිය ඒගොල්ලෝ කැමති නැහැ බුද්ධලාභී වන්දනයක් කියලා. අසුභ කැමති නැහැ නිහිලිස්ටික් කියලා. මරණානුස්සතිය කැමති නැහැ ඒක නාස්ටික් කියලා. ඉතින් ඒ භාවනාව ඒගොල්ලෝ කියන මේ අනවශ්‍ය දුප්පණව ගැනීමක්. මොකද මෛත්‍රී භාවනාවට කැමති මොකද ඒක හැමදේම හොඳ පැත්ත බලන එකනේ. ඒකයි සර්වචනසේ චතුරාර්යක භාවනාවල ඉස්සරහින් කියලා තියෙන්නේ. යම් දෙයක හොඳ පැත්ත බලන්න ඉගෙන ගන්න. So on sea on the down spots. ඉතින් ඒක පටන් ගත්තා පස්සේ ජීවිතයේ තියෙන අර විවේචනය එහෙම නැත්නම් අසහනශීලී ගතිය අඩු කරලා හොඳ පැත්ත විතර බලන්නේ අතන. ඒතකොට යෝගාවචරයේ ගමනේ තියෙන අර බාධක ජීවිත තරගයක් වගේ නෙමෙයි නිකන් ජීවීමේ තරගයක් වඩටපත් වෙනවා. විශේෂයි ඒක ගොඩාක් වැඩ ගන්න පුළුවන් මේ අශෝකස කියලා හාමුදුර කෙනෙක් ඉඳලා තියෙනවා අශෝක රජුගේ කාලේ ඒ ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනා පිළිබඳව බුදුජානනාංශයේ හේතදඟපාලෙන් සම්මාන ලැබුවේ නැහැ. නමුත් කාටවත් දීලා නැහැ මෛත්‍රී භාවනා පිළිබඳ ප්‍රමුඛ ස්ථානය. අටුවාචාර්ය මාසේ කියනවා දෙනවා නම් දෙන්න ඕනේ අසගෝස කියන හාමුදුරන්ට. ඒ හාමුදුරුව භාවනා කරන කැලේ ගාක් පේෂණත් තැනක මීයක් දැකට ගැරන්ඩියෙක් පැනලා අල්ලන්නේ නැති තරමටම දෙන්නට දෙන්න මෛත්‍රී කරනවා. පූසෙක් බලලෙක් මීයක් අල්ලන්නේ නැති තරමට මෛත්‍රී කරනවා. ඉතින් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ කමටහන් දෙන්න ගියාම පත්ක දෙලා ගන්නේ අහසේ. අහස උදේකට කමටහන් දෙන්නේ. මේ දවසක් ඒ ස්වාමීන් වහන්සේලා ප්‍රශ්නමක් වැටලා තියෙනවා මේ මේ ස්වාමීන් වහන්සේ කමටහන් ගන්න. ඉතින් යනකොට පිටිපස්සෙන්ම ගිහිල්ලා තියෙන්නේ මිනිස්සෙක් නෙවෙයි නාගයෙක් මනුෂ්‍ය ස්වරූපය අරගෙන මහා දම්පරට ඕන නිසා හාමුදුර කෙනෙක් වශයෙන් පෙනී ඉතරයි. අනික හාමුදුරුවෝ දන්නේ නැහැ මේකට. නමුත් උඩ ඉගෙන ගුරුලෙක් දැකලා තියෙනවා නාගයෙක් පිටිපස්සේ යනවා. එයා ඊකහාක වේගයකින් ඇවිල්ලා තියෙනවා ඒ පිටිපස්සෙම යන දැන් හමුසට වෙන මිනිස්සෙක් ඒවට මෙයා නාග ගෝත්‍රිකයෙක්. නාගයට ගහනවා. ගහනකොටම අසුබස ස්වාමීන් වහන්සේ දැක්ක මං කෙරෙහි ශ්‍රාවකයෝගයක් එනවා. අමාරුවටපත් වෙලයි කියලා එතනම ඒ ස්වාමීන් වහන්සේ මෛත්‍රී විකුරුණේකේ ඒ එන පාරයිනේ ගල්ලෙනක් මවලා තියෙනවා. එතකොටම නාගයා අර ඊලේකින් තමන් කරගෙන පියාකොස්සට මගෑටින් වෙනස බෙනෙටරින් කරලා තියෙනවා. බෙනෙටරින් කරකට පස්සේ උකුසගෙල්ල වැරදුනා. පිරිස නිරුපද්‍රිතව ස්වාමීන් වහන්සේ ළඟට ආවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අරුවා ගමන කරදරද ක්ලාන්ත වුණාද කියලා ඉදිරිපමින් මෙහෙම කරදරයක් වුණා. මුද වෙලාවට එතන මේ කල්ලිනක් තිබුණ නිසා වේරුණා කියලා. ඒකට මේ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා ඒ ටික මේ මමයි කරලා දුන්නේ ඕගොල්ලන්ගේ මෛත්‍රිය ඒ වගේ වහා ක්‍රියාත්මක කරන මට්ටමට නැති. තියෙනවා නම් මේ වගේ දේ ඔයාලටත් කරන්න පුළුවන්. ඒ නිසා ආයුධ ගාලා තියාගෙන ඉන්න යුද්ධෙදී ආයුධ ගන්න බෑ කියලා කියනවා. නිතරම ආයුධ ගාලා තියාගෙන. නැත්තම් මල කරගන්න. යුද්ධෙදී ආයුධ ගන්න බෑ. කියලා ඒ ශාංශ කියපු වචනේ අපේ මුසාංශ කියනවා. ඒ තරම්ම මෛත්‍රියේ පුදුමාකාර ආකර්ෂණ ශක්තියක්, වශීකරණ ශක්තියක් මේ කෙලෙස් දමනය කිරීමේ ශක්තියක් තියෙනවා. ඒක නිසා සර්වචනාංශ ඉන්න කාලේ අනික් සත්‍යාසෝල මුතුම බයයිලු. සර්වචනාංශ ළඟට ගියොත් වශී කරගන්නවා. ගිය කෙනෙක් එන්නේ ඉතින් තමන්ගේ කෝලේ බුදුහමෝ ගාවටත් එනකොට බයයි. ඒ තරම් වශයක් තියෙනවා. ඉතින් ඒක රාධ කියලා ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා ආනන්ද හැමෝට වැඳලා යනවා. ඉතින් රාධා කින් අහනවා ආනන්ද හැමතුරු මේ ආනන්ද හැමතුරු අහනවා කෝලයාගෙන් තමන්ගේ දායකයගෙන් මේ අපිගේ බුදුහාමුදුර වැඳලා යන්නේ නැද්ද කියන්නේ ස්වාමීන් වහන්සේ මට රාශනයක් නැහැ මට ඉන්න ඔබහන්සේ විතරයි. මම ඔබහන්සේට වැඳලා යනවා. ඉතින් ආනන්ද හැමතුරු හිතනවා මේ මනුස්සයා මේ ඇවිල්ලා ගහේ අත්තක් අත ගාලා යනවා ගහේ කඳ තියෙති කියලා බුදුජානනාථලකට කියලා කියනවා ස්වාමීන් වහන්සේ ඊමණසට තේරුමක් නැහැ මට මට තේරුමක් තියෙනවා නමුත් වහන්සේගේ මෛත්‍රී මනසට යෙදවිය යුතුයි ඒ වන්සටමයි යෙදුවේ ඒ වන්සට කියන නෑ මට ඔබ වහන්සේ දැක්කොත් ඇති මට බුදුහමර බලන්න ඕනේ ඒතකොට බුදුරජාන්සේ මෛත්‍රී යෙදුවාට පස්සේ ඒ රාධකේන උපාසක මහත්තයා දිනකින් වෙන් වෙච්ච අස්සෙක් වලිගේ උඩ තියාගෙන ඉන්නේ අර අම්මා ගාවට. අන්නේ වගේ අඬාගෙන හොයාගෙන කොහෙද පුතුන් වැටෙන්නේ කොහෙද පුතුන් වැටෙන්නේ කොහෙද පුතුන් වැටෙන්නේ හොයාගෙන ඉන්න පටන් ගන්නලු බඩ විදියට. අර මුසුජානන්සේගේ මෛත්‍රියට අහුණාට පස්සේ ආවට පස්සේ ආනන්ද අමුතුත් එතන ඉඳලා ඒ මනසට බණ කියලා ඒ මනසට කරලා තියෙන සීරී කරලා තියෙනවා. ඒ වගේ මෛත්‍රියෙන් තමයි ගොඩක් කලාවට මේ ඝර්ෂණය අඩු කරලා එකිනෙකාට ගැටුම අඩු කරලා මේ ගමන යන්නේ. ඒ නිසා කියනවා කොංකරත්යක් අරගෙන යනකොට කොංකරත්තේ එන්නතො තෙල් ටිකක් අරගෙන යන්න ඕනේ. කරත්තේ ජරජර ගන්නකොට කඩේනේ ටිකක් දාන්න. ඒ නිසා භාවනා කරන හැම කෙනෙක්ම බර කරත්තේ එන්නතො තෙල් කුප්පියක් තියෙනවා. ස්නේහනේ කියලා ඒකට කියනවා. මොකද භාවනා කරන්න ගියාට පස්සේ ඔස්සලකින් මැස්ස යන්න බෑ කට්ටිය. ඉතින් එන්නතො තෙල් කුප්පිය නැත්තම් ගෙදර කට්ටිය කියනවා මෝ භාවනා නොකරනවා නම් හොඳයි කියලා. එතකොට කියනවා නම් කරන්නේ මොකද්ද පොඩ්ඩක් අර සිලෙහිනේ කියනකොට පස්සේ ජර ජර ගතිය නැති වෙනවා. ඒ නිසා මෛත්‍රී භාවනාව කියන්නේ පුංචිට සලකන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් ඒකේ තියෙන ආකර්ෂණීය ගතිය නිසා නිවන පැත්තක තියේදී මේ ලැබිච්ච සැප නිසා අර සායතන භාවනාව අවුරුදු 3ක් භාවනා කරපුවම දැන් මෛත්‍රී කියපු දැසේ බැන්නා වගේ වෙන්නේ ඉතියි. හැබැයි මේවා සාසනික උරතලියට අපරාධයක්වත් නඩුවක් කළ යුත්තක්වත් නෙවෙයි. ඒක ගිහිල්ලා ආයෙ කාර්යයක් ඒ පරිප්පුව කාලා ආයෙ මේ පැත්තට මේ පරිප්පුව කරන කට්ටිය ආයෙ කාර්යයක් පස්සේ අරකට යනවා. ඒක අම්මගේ තාත්තගේ දෙන්නගේ උරතලේ තමයි. ඒසා දෙන්නේ කියලා කියන ලෝකත් ඒක මම තියෙන දෙයක් කරනවා. මම ඉතින් ශික්ෂා කියන අස්තේ මුචිමත් නෑ. මේ අංගේ සුරවිමාන්සේ මේ දේශනාවලදී ඒවා සිට පිට ගියා. ඒක ආවේග ඇප්‍රීෂিয়েට් කරන්න හොඳට සලකන්න මේ මනකට කය එක ධර්මදේශනාවක තියෙනවා වීදියේ කට්ටිය දීපාරයෙන් වීදියේ කට්ටිය කොන්ද කියලා අහන්න කියලා වගේ ඒ ශික්ෂා කන්සෙප්ට් එකේ තියෙන විතරයි ශික්ෂා ශික්ෂා කියන්නේ ආකාරයන් වැඩි කරලා අර පිට පිටදී රෙකග්නයිස් release return ඒ අච්චර කාණ වැඩි සෙන්සර් ඒ කොයි එක වුණත් ඒක මේ වටින වැඩක් අපිට වැරදිලා තියෙන එතන. අපිට වැරදිලා තියෙන්නේ හදාගන්න ගෙදෙට්ට එන මනුස්සයට පයින් ගන්න එකයි අපි කරන්නේ. يعني හිත පිට ගිහිල්ලා හිත නැවත ගෙදෙට්ට එන වෙලාව තියෙන. ඒකදී අපි සාදර වෙලා හිටියොත් නේ මෙයා භාවනාවට යොදව ගන්න පුළුවන් වෙන්නේ. අපි පිට ගිහිල්ලා ගෙදෙට්ට එනකොට හිතට කිව්වොත් උතෝ මොකද වරක් වෙයි කියලා කියන්නේ බලව ගෙදෙට්ට ඵලයන් කියලා දොර ඇහුවොත්. ඒක තවත් කඩප්පුලියක් කරනවා. ඒක තමයි ලොකුම මෛත්‍රිය අපේ ජීවිතේ තියෙන සම්පූර්ණ මෛත්‍රිය ඉච්චරයි. වැරද්ද කරලා එයා සමාව ඉල්ලන වෙලාවේදී නැමිලා එන වෙලාවේදී ඇප්‍රීෂিয়েට් කරනවා නෑ ඇප්‍රීෂিয়েට් කරන කරපු වැරද්ද නෙමෙයි. වැරද්ද හදාගෙන එන ගමන ඒක මුත්‍රාජාන මාංශේ පිටර දෙන්න හදන උනන්දු වෙන එක උඟක් වෙලාට ඉතිමුත්තක පාළිය වගේ තැන්වල සඳහන් වෙලා තියෙනවා. මේ වැරද්ද තේරුම් ගන්න. වැරද්දට ද්වේෂ කරලා කරන්න බෑ. අනිතික වැරද්ද කරලා අපව හදාගන්න එන මිනිස්සයාට උනතරක් කරන්න එපා. එහෙමනම් ਉਹ අලුගෝසුවක් කෙනා. ਉਹ අඟුලිමාන කෙනෙක් කෙනා. එයා එයා සිප වැරද්ද ගන්නවා කියලා කියන්නේ කරපු වැරද්ද සමාව තීනක්කුත් නෙමෙයි. ඉතිරේ හදාගන්න කරන වැඩේ. ඒක නිසා මේ සම්පූර්ණ මෛත්‍රියක් තමයි අපි මෙතන වාඩිලා මම දැන් මෙතන ඉන්නවා කියුවම ලෝකේ තියෙන ලොකුම මෛත්‍රී කායකරණය. ඉතින් ඒක තමයි උට එහෙම කිව්වට තේරෙන්නේ. ඒගොල්ලන් තේරෙනවා ඉලවම නිකුම්ම නිරෝගී මා සුපත්තිම කියලා ඒක අර වචී කර්මයට දැම්මම පස්සේ තේරෙනවා. තව කර්මයකට කාය කර්මයක් කළා වචී කර්මයක් කළා මනෝ කර්මයට දැම්මම පස්සේ තේරෙනවා. තුනම එකම තමයි. තමන් මෙතන යම් තැනක වාඩි වෙලා දැන් මේ මේ වෙලාවේ ඒක විතර හිතනම් මොන තරම් දේවල් වලට හිර වෙලා ඉන්නේ බලන්න. අපිට මේ වගේ ඉඳගෙන සාකච්ඡා කරන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. කරත් වෙනදගත්තු ගුණේ පරිණාමයත් එක කුරත් ගහලා බෙල්ල උලේ. පිය ගහක් කියලා ඇදවන් වෛරෝ කියනවා. දැන් ඔක්කොම තීටි ඇවිල්ලා සම ලස්සට වාඩි වෙලා මේ ඉඳ ලැබිච්ච එක. මේ ඉඳ ගන්න ආවුණා සුවසේමට ඕන හරි බැරි ගියා. වාඩි වෙලා මාත් එක්ක මම ඔයිට ඔයිට මොකද මෛත්‍රිය තියෙන්නේ. නමුත් ඒකේ කියුග දෙනකොට ඒක මෛත්‍රියක් වශයෙන් තේරෙන්නේ. ඒක හිතන්නේ තුත් විපස්සනාවක්. මේක භාවනාවට කරපොට ගහිලා. මේක කුරුසෙට තියලා එන ගහිලා. ඉතින් මේ ඉඳ ගන්නෙම වදියක්. කටු කොබලක්. නැවත මෛත්‍රී පිටමයි මේ කතා කරන්නේ. ඊට පිටගියේ හිතකට නැවත එනවා. යා එන්නේ කරපු තමගේ පෙරගුරුව නිසා. එනකොට අනේ හොඳයි. මම මොනවද ඕන කරන්නේ? වල මොනවද ඕනේ? අල්ලතු ඕනේ, ක්‍රීම් ටී ඕන ඕන දෙයක් කාලා හිටපන් කියලා කියනවනම් ඒ මිනිස්සයා ආයෙ වැරද්දක් කරන්න තියෙන ඉර අඩු වෙනවා. ඒක තමයි මෛත්‍රිය කියන්නේ. ඒ ඕන විදිහකට ඒ වෙස්ටර්න් තින්කින් වල හැටියට තමයි හිතච්ච පරිසරයට කියලා දෙන්න පුළුවන්. ඒ කියලා තියෙන සමහරව හරියම දක්ෂයි. මේ ටීචින් ටෙක්නික් එක නේද? ඒකවල ඒකට වෙන්නේ මේ අලුත්ම දෙයක් කියලා දුන්නා වගේ නෑ. එකම තමයි. ඒක ටිකක් ඩයලූට් කරලා කියලා දුන්නාම සමහරවම තේරෙනවා. ඒක ඇත්ත ටීචින් ටෙක්නික්. ඒ කියන්නේ දේශනා විලාස. සමහරව හරියම දක්ෂ විදිහට කරනවා. සමහරු නෑ පුළුවන් නම් කවම් බැන්නම් කවම් අපේ සිකී සර්වචන වහන්සේ විශ්වපු සර්වචන වහන්සේ මොනවාක්වත් කිව්වේ නෑ. ඉන්න ගැලේ යක්කු ඉන්නවා. එසේ නිදි මිනිහට එන්න හිතෙන්නේ ආවනේ. මම බැරුණ ප්‍රමාණය ආගාවක් තමයි ආවට පස්සේ ජීවිතය අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන එකයි. ඉතින් ඒක නියඳන. ඒ වැඩිපුර විස්තර කියන්න ඕන කමක් නැහැ. එන්නෙම ඒ ෆිල්ටර් වෙලා. දැන් අපට වෙලා තියෙන්නේ අපිට මේක දෙයිලා තව පැත්තකින් දීලා හැබැයි ඒ කොයි දෙයක් කරුවත් ඒක අසාධාරණ නෑ සාසනය අපි අහන්න එක තැනකට ඒක සදා සොෆ්ට්වෙයාර් එක කොහෙන්ද එන්ට්‍රන්ස් එක තියෙන්නේ කියලා ආ කියලා දෙන්න ගියාම මොනම තාලයකටවත් ඔය විපස්සනායි සමතය වෙන් කරන්නම බෑ දැන් බුද්ධෝත්පාද කාලෙක අපි ඉන්නේ වෙන් කරන්නම බෑ ඒ සමතේ විතරක් කරන Hindu ස්වාමීන් වහන්සේ උඩ ගිය මම බලනකොට අන්දමයිත්‍ය හම්බුනේ තිබුණා. හිතා ගන්න බෑ මේ මිනිස්යාගේ වැඩපිළිවෙල. ඒ නිසා සම්නික්කරණ අද්වෛතය ගැන කතා කරනවා. ධ්‍යාන මෙච්චරක් ලැබලා තියෙනවා. යන කෙනෙක්ගේ හිත දකිනවා. සම්නික්කරම ඇඳුමුත් නැතුව down to a ජීවිතය ගතගෙන බිම දාලාම බිම දාලා කෑම කනවා. එයා දවසම ගත කරන්නේ එනයන්නම් කෙරේ විශේෂයි. ඉතින් මම මේ ස්වාමීන් වහන්සේ සම්බලගෙන ස්වාමීන් වහන්සේ දැන් මේ මිනිස්යාගේ මේ Hindu දර්ශනය ඉදිරිපත් කිරීම හරහා සුද්ධ විපස්සනාවක් තියෙනවනේ. ජාති කොහොමද කියන්නේ මේ මනුස්සයාව අපිට ඉගෙන ගන්න දෙයක් නෑ. මිනිහා අබෞද්ධයි, මිනිහා මිත්‍යා දෘෂ්ටිකයි කියන්නේ කියලා. නෑ නෑ උද්දෝත්පාද කාලය ආවට පස්සේ මේ සෑම ආගමක් මුතුරාජාණන්සේගේ ව්‍යාකරණ ඉගෙන ගන්න. සෑම ආගමක් මුතුරාජාණන්සේගේ ටෙක්නික් ඉගෙන ගන්න. ඉගෙනගෙන ඒගොල්ලන්ගේ රිෆයින් කරනවා. රිෆයින් කරලා ඒ කඩේ ඒගොල්ලන්ගේ ලේබල් එක ගන්න කරනවා. තියෙනවා පොතක් කියවන්න බ්‍රහ්මනිසම් බුද්දිසම් හින්දුයිසම් කියලා. ඒකෙ පෙන්නලා දීලා තිනවා හින්දු ආගම දැන් කොච්චර බුද්ධහම කරනවද කියලා. මේ බුද්ධාවම ගහලා උගන්වනවා. උගන්වන්නේ බුදුහාමර කෙරෙන්න තමයි. ඉතින් ඒ නිසා මේක මේ සම්පතේ මේ විපස්සනා මේක බුදුහාමරට ඉස්සර තිබුණා බෑ. මොකක්වත් නෑ හැමදේම බුදුහාමරගේ කරුණාවේ මෛත්‍රිය පෙඟිලා තියෙන්නේ. අපි එක එකනට දැන් ෆාමසිකට ගියාම එකම ජෙනරික් එකම මෙඩිසින් එක ඩිෆරන්ට් ජෙනරික් නේම්ස් වලින් තියෙනවානේ. සමහර එන්න ගණන් ටොක්සික්ස් නෑ. ඇන්ටි සයිඩ් ඉෆෙක්ට්ස් නෑ. සමහර එක තියෙනවා ඉන්ජින් එක පාකිස්තානයේ බඩුව එකමයි. මේ සයිඩ් ඉෆෙක්ට්ස් වෙයි. ඉතින් කොයි එකද විකිරන්නේ කියලා ඒක කාටවත් කියන්න බෑ එකම බේත. ඒක සමහර රිෆයින් කරලා සමහරක් නෑ. ඒ නිසා අපිට රුචි වෙන්නේ ගෝචර වෙන්නේ ඒකට අපි වැඩ ගන්නවා මිසක් මේක ගැටුමකට හෝ අරක හොඳයි මේක හොඳයි කියන ගමන් දෙන්නම පරාදයි. සමතේ හොඳයි කියන මිනිහක් පරාදයි, විපස්සනා හොඳයි කියන මිනිහක් පරාදයි. අපි හිතන්නේ මේක අපේ සුපර්මාකට් එකේ කබඩ්ස් ගොඩක් තියෙනවා, බඩු ගොඩක් තියෙනවා. choice එක වැඩි. ඉතින් හද්ද කියන එක අපරාධයක් ඒක ඒක ඇත්තටම ඒක කරන්න පුළුවන් නිවන් දකින්නෙත් නැතුව දේශපාලනඥයෝ කරන්නේ ඕකනේ. කාරිකරමයි නිවන් දකින්න නෙවෙයි. ඒගොල්ලෝ කියනවා මට ඔයගොල්ලෝ පිළිබඳ පුදුම කරුණාවක් තියෙනවා. කතා කරනකොට ළමයි හම්බ වෙනවා. හැබැයි මොකද්ද පිටිපස්සේ තියෙන්නේ? ඒක එතන අපිට යථාර්ථයක් තියනවද නැද්ද කියන්න බෑ. හැබැයි ඒක සම්බන්ධය නැත්තම්. නැගිටිනවා ඒක. නොදේව ගන්න. සමයි කාමසු කෙනෙක් ඉන්නවා ලංකාවේ. ආස්වාසිය කියලා කියන්නේ පිරිසුදු කියලා හිතන ප්‍රසවාසය කියන්නේ අපිරිසුදු කියලා. ආස්වාසිය ගන්න ප්‍රසවාසය පිට කරනවා. හොඳේ වගන්න concept එක. it's a concept. වෙනවා දන්නේ නැහැ නැත්නම් දන්නේ නැහැ මේක වෙනවා කියලා හිතපුවාම condition වෙනවා. ඊට පස්සේ ආදී. ඉතින් යාට බුදුජානක කියන්නේ යාට මොනත් එක තේරුම් ගන්න බොහෝ කල් යනවා. වෙන කෙනෙකුට තේරුම් ගන්න බොහෝ කල් යනවා. වෙනසක් වෙනවා. ඒක පිළිබඳව කාටවත් නැහැ කියන්නේ. ඒක නරකයි කියන්නේ කේකමක් තමයි මම කියන්නේ. හරි ඕක වැරදි කියමු කම. අපි අලුගෝසෝ වඩපත් වෙනවා. ඒ මනුස්සය සතු කරන්න කියන්නේ මොකක් කරන්න කියන්නේ කාමීච්ඡාචාරය කියන්නේ වචෙන් අමසල් කරන්න කියන්නේ පික්ෂිත කිරීමක් කරන්න. ඉබන්න කියන්නේ ඒවා මේ විවිධාංගීකරණය එහෙම නැත්නම් මේ ඩයිවර්සිෆිකේෂන් නැත්නම් අපේ කැම මේසෙ ගොඩක් කැම જાති තියෙනවා. හැම කෙනාට පිට දෙන්න එකකටවත් එකක් ගැටුමක් නම් ඇති වෙන්නේ නැහැ. ගැටෙන මනුස්සයර කොහොම කෙරුවත් ගැටුම තියෙනවා. ආකාරයෙන් ප්‍රවචනය පිළිගන්නේ මේ වලදී මම දවසේ සෝපාන ආකාරයෙන් ආකාරයෙන් ප්‍රතික්‍රියා ඉතින් රාත් වෙන ප්‍රතික්‍රියා පිළිබඳ එකක් අනුගමනය කර දවසේ යන්නේ ඉතින් මම මේක පිළිමාව ගන්නවා මේ වර්ධනයේ මට මේ ප්‍රතික්‍රියාව වගේ අනිත් එක තමයි ස්වාමීන් වහන්සේගේ මම ක්‍රිටිසයිස් කරලා ඒ වගේ කරන චේතනාවෙ මේ කරන්නේ එක්ස්පීරියන්ස් එක කාලා ගාවක් වෙනවා නම් ගාවක් එන්න අනිත් එක මම සුප්‍රමිතිකී ජීවිතයක මම දීපකට ප්‍රෝණය කරපු විසඳුන්නේ ඉතින් මේ කොහොමද ඒකේ ඒ ප්‍රතිචික මට මම එක්ස්පීරියන්ස් එක මම කොහොමද කරන්නේ ඉතින් ඉතින් වශයෙන් මේ ටික කරන්න ඕනේ. ඉතින් අනාගතයේ කෙරුවොත් ඉරහත් වෙනවා. කර්ණීය මෙත්ත කියන්නේ කර්ණීය මෙත්ත නෙවෙයි. ඒක පටලවාගත්තට කරන්න දෙයක් නෑ. කරණීයන් අත්ත කුසලයේ. ඉතින් අපි ඒකට මෙත්ත සුත්ත කියලා නමක් දාගෙන තියෙනවා. මෙත්ත සුත්තේ ඒ යනකොට මෙත්තංච සබ්බ ලෝකස්මි මානතම් භාවේ අපරිමාණ. මනසේ වඩන්නේ කියනවා අපරිමාණව. ඒකත් තමයි මෛත්‍රිය. කර්ණීය මෙත්ත සුත්තේ නේ සුද්ධ භාවනා කමඨාන. අපි හිතන දේ කරණීය මෙත්ත කරණියන් අත්පොදලේන යන්තං සම්තම්පදං අභිනය යංගු සාන්තපදයක් අපේක්ෂා කරන්නා වූ අර්ථ කුසලියත් ආවිසි සක්කෝ ජූජ සුජූජ සුවච චස්ස එතන මෛත්‍රී තියෙනවා පස්සේ මෙත්තංච සබ්බ ලෝකස්මි මාතා යත නියම් පුත්තං සීතල තුන් කෙලි තමගේ දරුවෙකුට මේ මෛත්‍රී කරන්න එතකොට සතර ඉරියව්වේම සතිමත් වෙන්න ඒක බ්‍රහ්මගීරණයක් ආයෙ මවගමකට යන්නේ නැහැ මෙතනම වැඩි ඉවර කර ඒක කන්නිමිත සූත්‍රයේ එකටක සාක්ෂියක් වශයෙන් ගන්න බෑ. ඒක දෙකටම සමසේ. සාක්ෂි සපේන සූත්‍රයක්. Thank you. With that, with that respect, metta is nothing special. Any object, meditation of any object is pushing forward, maybe good or bad. So in that sense, metta is nothing special. The Buddha has mentioned so much objects. The metta is basically the starting point that is uh, developing the see the love spot, see the bitter side, see the only the silver line in the dark cloud. That is the way we do away with the bad side of our life, not looking at the bad side of the uh, samsara and make our mind positive and uh, mind your own business kind of thing. So therefore metta is common usually for all the religions. Without metta, no religion can exist. Therefore, Dalai Lama mentioned, my religion is compassion. So he says, my religion is only the one part of the Buddha, not the wisdom. My religion is compassion because that is the one beneficial for him as it is for the Tibetans. So likewise, it's a simple, you have to understand each and every moment we are advancing. Wherever you may be. you are on the way back home. It is a metta vehicle or any vehicle. So therefore sometimes we, we feel, sometimes we don't feel, but anyway we are, ever we are advancing. Thank you. ඒක දැන් ලෝකේ ඉන්ටර්නෙට් සම්බන්ධ අයගෙන ආත්මාර්ථික කෙරේ කියන අපි කොහොමදට සමාජ වහන්සේ ප්‍රතිසේ ඉතින් මේ නරු පොතේ අධ්‍යයනයේ සියල්ලත් එක්ක සමාන කමිටියේ නම් මේක වදිනන්නේ ගෝලසේ මාමුදරේ ඒ ස්වාමීන් වහන්සේ දොස් කිව්වා මොකද වෙන්න මම තරහ වෙලා ඉන්නේ. මම මේක වෙලා දොස් කිව්වා. මේ ගුරු දෙකේ ඉඳලා මේ ගුරු දෙකේ විසුද්ධි මාර්ගය පිළිබඳ ඒ විස්තරය කියන්නේ පරිපාලනයි ත්‍රිවිධයන්ති අනුමතයි. ඒකතරදී යෝගීන්ටදී ලොකු ප්‍රශ්නයක් වෙනවා මොකද මේ විදිහට ආරම්භ වෙන නිසා ඒගොල්ලන්ගේ ගන්න පුළුවන් මට තේරුණා. ඉතින් ඒක නිසා ඒ ඒ ඒ වගේ එකක් තමයි මේ සම්මත කියන්නේ ලංකාවේ දුර මේ ක්‍රමය ගන්නට විශ්වවිද්‍යාල කියන්නේ කරගෙන යන්නේ ඒ නිසා මම ආයතන වලට ඒක මං මගේ අදහස ඔයගොල්ලෝ චින්තා වෙනවා. කාගෙන් කෑවත් මට තාත්තා කියනවනම් එච්චරයි. ඒක මම මුලින් ඉඳලම දන්නවා. ඔයගොල්ලෝ කාගෙන් කෑවත් කමන්නේ ඒ වතුල හැදෙන දෙවල මිනිස්සු දන්නවා. ගෑණිට හම්බෙන හැම දරුවම Tamange නෙවෙයි කියලා. දරුවන් ගැන තුමි කාගේ කෑවත් කරන්නේ මට අප්පා කියලා. ඉස්සන්නවනේ මම කියනකො ඕන කෙනෙක් කරලා භාවනා කරපන්. මොකද ඔක්කොමලා බුදුහාමසන්ගේ කෝනේ වනේ. අපි මොකටද රණ්ඩු කරන්නේ? හැබැයි මම දන්නවා මම මේක කියන තාකල් ඔක්කොම මට වදිනවා. කොයි එකකින් කාපුවම මට. ඒ කාලා අන්තිමට මට ස්තුති කරන්නේ. ඒ ඒක මම ඕගොල්ලන් ඉස්සර හොඳටම දන්නවා. ඒකයි මම මේ කාටවත් බනින්නේ නැත්තේ. මොකද මට දැන් දරා ගන්න බැරි තරම් දන්නවා. ඉතින් ඒකට මම අර තාත්තටයි අර බාප්පටයි අර නැන්දම්මටයි අර ගුඩම්මටයි බාර දීලා ගුඩම්මට ඔරේ කියලා මේ කොහොමද නඩවලා තියාගන්නේ. ඉතින් ඒගොල්ලෝ කරන්නේ මට ඕනේ ටිකව තමයි. මේක මෙතෙන් ආවට පස්සේ අපිට වෙන යන්න අතක් නෑ අපිට ඉස්සරහට තමයි යන්න තියෙන්නේ මේක තේරුම් ගත්තට පස්සේ අපිට තියෙනවා ධර්මය අපි හොයාගෙන යන්න ඕනේ ධර්මය හොයාගෙන අප කරා පැමිණෙනවා වැඩි කියලා අගන්න එපා ක්‍රම වැඩි කියලා ගුරුවර වැඩි කියලා ඒක මහා අසාධාරණයි. සියල්ල සුඛෝපභෝග විදිහට පාවිච්චි කරන්නේ කදාකත් නරකට යොමු කරන්නේ. කර්මාකට ප්‍රතික්‍රියාව අයින් කරගන්න. ඒක තමයි අපිට තියෙන කැන්සර් එක. ප්‍රතික්‍රියා නැති කරන්නේ නොකරන්නේ නෙමෙයි ප්‍රතික්‍රියා කළ යුතුයි. ඒක අමතක කරන්න. ඒක මාන පාක්ෂිකයි. ඒක කෙලෙසියක්. අපිට අපේ අමල තාත්තට කොච්චර අපි දිනුනද කියලා බලන්න අපිට භාවනා ක්‍රම තියෙනවා, ගුරුවරු ඉන්නවා, පොතක් තියෙනවා, ත්‍රිපිටකය තියෙනවා. ඕව ඉංග්‍රීසියෙන් පුරන ඉංග්‍රීසියෙන් සිංහලෙන් පුරන සිංහලෙන් කැමතිනම් පාලියෙන් ගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම හම්බුනාට පස්සේ ඇයි අපි මේකේ තියෙන සුබවාදීව දකින්නේ නැත්තේ? ඉතින් මම ආරම්භයෙන්ම ක්‍රිටිකල්. බැනලා තියෙනවා හැබැයි ඒ කවුරක්වත් මම පරිගන්න ආවේ නැහැ. මොකද දන්නවා මේ ඒක අං වෙන වයසට කොයි එකක් අනිනවා. නියරට අනිනවා, ගහට අනිනවා, කුංජල ඒ අං එනකොට ඇති. දෙක වදිනකොට අන් දෙක මැද තියෙන දවසේ ඊට පස්සේ අංකලිච්ච ගොනෙක් වාගේ ඉන්නවා. ඒ ඕගොල්ලන්ගේ තන් එන වයස කට්ටිය ඉන්නවා. ගුටි කාප කට්ටිය ඉන්නවා. අංකලිච්ච ගොන්න වගේ ඇසින කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ හොඳ සරු පවුලක්. මම හත්ත පහකට බය නැහැ. මට තාත්තා කියන එක විතරක් මතක තියාගන්න ඉච්චරයි. ඉතින් අපි යනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ආයේ මගේ ශරීරයේ වේදනා ආදී වේදනාව සැදෙන්නේ. දෙත් අනන්තාරයේ දොස්. ශරීරයේ තියෙන වේදනාව කෙනෙක්ව දෙවිල දෙමු වෙන හොඳයි වස්තේ. ඉතින් ශරීරයේ තියෙන වේදනාවන් භාවනා ආරම්භ කරන්නේ ඉතින් ඇත්තටම උගුණ කරලා තියෙන විදිය හොඳයි. ඒක නිසා අරමුණක් කරගන්නේ කොහොමද කියන්නේ අරමුණ දැන් වෙලා තියෙනවා. ඒකට ප්‍රතික්‍රියා කරන්න එපා. නමුත් වේදනාවට කැමැති වීම අත්කලම දාන යෝගය. ඒ නිසා සර්වචනාංශේ මේ වේදනා ගින්න ගන්නෝ විතරට හොඳයි කියන්නේ වේදනා ප්‍රයෝජන සකලා පාවිච්චි කරනවා. ඒ මොකද ආනාපානිය වගේ අරමුණකට දාපු ගමන් ඒකේ උදාසීනකම නිසා ඒකාකාරීකම නීරස ගතිය එපා වෙන ගතිය තියෙනවා. වේදනාවේදී වේදනාව දන්නව බබා නැගිටවල ගන්න හැටි. ඊට පස්සේ පළයන් කිව්වත් හිත පිට යන්නේ නැහැ. කර්මජ වෙන්න වෙලාවක් නැහැ. දාඩි දාන්න ගන්නවා, දක වෙනවා, මස් පිටු නටනවා. ඒක නිසා වේදනාව කායික වචනාට වඩා නැත්නම් ආනපන සතියට වඩා ඊටාම ධර්ම විදිහට සතිය පිටුනම යෝගාවචර ඒක දන්නේ නැති වුණොත් මුවක් කරාට වේදනට වෛර කිරීම නිසා භාවනා මේක නෙවෙයි ටිකක් හිත පිට යamak කියලා හිතනවා. එහෙම නැත්නම් ඔය සෑඩිස්ටික් මැසේජිස්ට් වගේ කට්ටිය වේදනාවට ප්‍රේම කරනවා. ඒකත් මානසික අසහනයක්. මේකත් කියලා මතක්. ඒ නිසා ඒක කරන්නත් බෑ. ඒ නිසා පැමිණිච්ච වෙලාවේදී වේදනාව වැඩ ගන්නවා. යම් වෙලාවක වේදනාව පසුපැත්ත බලන්න පුළුවන් නම්, ගත වෙන හැටි බලන්න පුළුවන් නම්, ගෙවෙන හැටි බලන්න පුළුවන් නම්, ඒකදී ආයෙත් ආනපනට යනවා. නොබෝ වෙලාකින් ආයෙත් වේදනාව වේදනාව වැඩ ගන්නවා. අන්නේ විදිහට කරන්න ගියොත් අපි ගෙදෙට්ට ආපු යකාගෙමත් වැඩ ගන්නවා. ඉස්සර යකදරෝ ඒක තමයි වැඩ කරන්නේ. යකාට වැඩ යකා බැඳගෙන යකාගෙන් වැඩ කරනවා. යකා මනුස්සයෝ වගේ අත්තර දෙනෙක්ගේ වැඩ කරනවා. ඉඳලා හිටලා උට පිළි පුඩු ටිකක් දෙන්න. පිළිවුඩු ටිකක් දෙන්න. ඒක දින කරගෙන යන වෙලාවට මේ වේදනාවට ඒ පුරුදුනාට පස්සේ ඒ කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා අපි මේ කොහොමදත් ඉන්නේ වේදනාව ශරීරේ කාටියේ. ඒක තේරෙන්න පටන් ගන්න භාවනා කරුවොත් විතරයි. මොකද නැත්තම් අපි වේදනා නාශක පාවිච්චි කරනවා පිට රූප බල බල සද්දා හිතමත් කරගෙන බාහිරින් දුවන්නේ. භාවනා කරනකොට ඒ වේදනාව මත නිසා මේක වේදනාවට පස්සනාව වෙන්න නම් කායන පස්සනාවේ සතිය වඩ아가න ඒ වේදනාව ප්‍රයෝජන සලකලා වැඩ කරන්න හැටි තේරුම් ගන්න ඕනේ. ඒක බුදු පණිසාචින්නකොට කියනවා භාවනා කරලා කෙනෙක් සමාලාවට ආනපානෙත් කියවිල නැත්තම් පිම්බි මහැකිලිම කියලා කය දැනෙන්නේ නැහැ. හිතට ගන්න අරමුණක් නැතුව ඔහේ පාවෙනවා. හිතනවා වෙලාව නාශ වෙනවා කියලා. ඒකට මේගොල්ලෝ මේ කාපට් එක උඩ වාඩි වෙන්නේ වැලි ටිකක් ගෙනත් දානවා. ඒකෙ රිදෙන රෙදීම හරි අරමුණක් වෙලා කායපසනාවට එයි. ඒ වෙයි කියපින්න නදන්නේ මේ වේදනාව ආකර්ෂණය කරන ගතියක් තියෙනවා වර්තමාන මොහොතේ. නමුත් මේ වේදනාවට පෙම් කරන්න යන්න එපා. ඒක අත්ත කිලමතාණියකට වැටෙනවා. මේ වගේ වේද වේදනාවේ වැඩ ගන්න දන්නවනම් ඒක නම් යක්කුන් බැඳලා වැඩ ගන්න කෙනෙක් වගේ ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ වේදනාවත් එක්ක දැරීමේ ශක්තිය වැඩි වෙලා අන්තිමට තමන්ට මේ ජීවිතේ මරණ බය ලෙඩ වෙනවා කියන බය ඉතින් අයින් වෙනවා මොකද බය වෙලා යනකොට ඒක වැලි වෙන එකයි වෙන්නේ එන දේ එයි මම ලෑස්ති අනේ වගේ අතිරේක පළත් වේදනා කියන මේ යන ක්‍රමය හොඳයි තර්කණය හොඳයි කියලා කියනවා ගාතන තියෙනවා මම හිතන ප්‍රශ්නයක් කවුද සම්බන්ධ ප්‍රශ්න සංස්කෘතික ඉන්දියාවේ දේශනා කරන කරා කියලා අපි කරන්නේ සාමාන්‍යයෙන් ආනාපානයේ උත්තර දෙනකොට නාමයෙන් ආවරණ වෙන්නේ ඉතින් ඒක සංකේතීකේ නාම තමයි ඒ තුන් වේදනාව නැතිලා ඒක නිමින් කළා මාගේ ප්‍රශ්නය දැන් ඒක ඒ වේදනාව වේදනාව පස්සේ ගන්න දීර්ඝ භාවනා සම්බන්ධ සහභාගී වෙන වර්ෂයේදී දිගට උදේ ඔස්ස භාවනා කරගෙන ගියොත් මේ වේදනාව සම්බන්ධ දෙකී අවගමිත තියෙන අවස්ථාවල් වෙන්නේ නැහැ නේද? ඒ ප්‍රශ්නේ එහෙම වෙන්න ඕනේ. සර්වඥාන්සේගේ බණක් අහනකොට ඒ බණට දිගට අවධානය යොමු කරගෙන ඉන්න වේදනාව කාගෙන ඉන්න වෙනවනේ. ඒ මනස ඉතිසලා හිටපු කෙනෙක් නෙවෙයිනේ. එච්චා පැය පැය කමාර පන්නලා යනකොට බණ හොඳට අල්ලගෙන යන්න නම් දේශකයත් හොඳට විචිත්‍රව දේශනාව ගෙනියනකොට අනිච්චකන වේදනා විඳ බව හොඳටම දන්නවා. ඒකට පස්සපච්චය වේදනා කියන එක තේරෙනවනේ. නැද? ජීකව ටික වෙලාවක් අල්ලලා බණ කියන්නේ ඉතින් කට්ටියට ඕන එක රස විඳින්න විතරයි. ඒ වේදනාව විඳින්න නැතුව කෙලින්ම අර පළවෙනි විනාඩි 35 බණන්නේ. ඒක නෙවෙයි මම කියනකොට අල්ලුවානේ ජීවනම යනවා. අඩුවානේ පස්සපච්චය වේදනා හරි තේරෙන්න ගන්නවා. ඒ නිසා ඉස්සර පැය හැන්දෑවේ 6ට පටන් ගත්තා උදේ 6ට ඉවර වෙනවා. 32 පැයේ රාත්‍රී පණ ගියේ. මේ ළඟදී මේ දරුවාලතුමා ත්‍රිවිධයේ පණ කියන්න කියලා තමයි පැයකට අඩු කරලා තියෙන්නේ. ඉස්සර හාමුදුරුවන්ට ආසනය පූජා කරලා වඩම්ම ගණාපගේ ආනිසංස කියන්නේ උදේ 6 ඉඳලා හැන්දෑ 6 ඉඳලා 10 වෙනකම් බණ කියනවා. 10 ඉඳලා පාන්දර 2 වෙනකම් සූත්‍රයක් කියනවා. පාන්දර 2 ඉඳලා 6 වෙනකම් ඒකේ අටුවාව කියනවා. ඉතින් මිනිස්සු දොරලට ඇරලා ගිහිල්ලා රෑ තිස්සේ බලනවා. එතකොට කොහොම වේදනාවක් දැනෙන්නේ? ඒ නිසා වේදනාවට ඒ වගේ පොඩි සම්බන්ධතාවයක ගොඩාක් සම්බන්ධතාවක් තියෙනවා. අපි ඕනම දෙයක් දාන ඩයලක දාන හදිනකොට චෙස් ගේමක් සෙල්ලම් කරනකොට ඒකේ රසය වැඩි වෙන්නේ වේදනාවක් කාගෙන අතුරගේ අවශ්‍යතාවය ඉක්මවල මම මගේ මොමන්ට් එක කරන්නේ. ඉතින් ඒකට ඒකට යොමු කරන අවධානය නිසා වේදනාව තියෙනවා නැත්තේ නෑ. මෙතන යටපත් කරන එක කාගෙන ඉන්නවා. දැන් මෙතන තියෙන්නේ අර වගේ චෙස් හරි දාන් හරි වගේ සතුට ගන්න නෙමෙයි උදය සුදාසිනාරුවක් ඉදිරියේ මේක තියාගෙන මේ වේදනාව වෙන හැටි බල බල පුළුවන් ටික ටික ටික ටික ටික ටික වේදනාවත් එක්ක දැලේලාගෙන දැලේලාගෙන යනකොට අර මම කියන්න උත්සාහ කරා වගේ කොච්චරක් දියුණු වෙනවද කියලා යෝගාචරය දන්නේම නෑ ඒක සර්වඥ ප්‍රකාශ කරනවා දැනගන්න ඕනෙමත් නැහැ සර්වචන්ද ප්‍රකාශ කරන. නමුත් හැම නිතිපතා භාවනා කරනකොට මේ ඉවසීමේ ශක්තිය ටික ටික ටික ටික හැමක් පදම් කරන්න පදම් කරන්න ඒ කර්මන්නේ වෙලා සම්පදම් වෙනවා වගේ මේක පදම් වීමක් කරනවා. හැබැයි මේක තමන්මයි නායකයා, තමන්මයි ක්‍රමවේදය, තමන්මයි දාසයා. පිටිකෙනෙක් කියලා එකපන් කියන්නේ නැහැ. ජීවිතේ නිසිපතා ගෙදර දොරේ කරනකොට උනත් ටික කාලයක් යනකොට තමයි මේ වේදනාව නිසා දැනගිටලා යන්නේ නැත්තම් වෙන වැඩ නිසා දැනගිටලා යන්නේ කියලා අපි දෙන නිදහසට කාරණාව තියෙනවානේ සමාජීය කාරණාව ඒකේ පචේ තේරෙන්න ගන්න. බබා මොනවා කිව්වත් බඩට දෙනවා කියලා නේ අඬන්නේ උන්. මට මෙහෙ ඉන්න බෑ කියන්නේ උර තේරෙන්නේ බඩට දෙනවා බඩ අල්ලන අඬනවා. බඩ හැදුවට මොකද මේකත් නොපන්නේ කියන්නේ. ඒ වගේ මේ තමන්ට තමන් වංචා කරන බව තමන් තමන් මේ කම්මැලිකම් කරන බව නිතිපතා ගන්නකොට අහු වෙනවා. ඒක මේ ගෙදරක කරනවා එහෙම එකක් ඇත්තේ නැහැ. සමහර මොකක්වත් නැතුව මේක පාරක් බලගෙනකොට කරහත් වෙන්නේ. මේ න්‍යාය පත්‍රේ නම් එකයි අපි එක එක නාගේ කර්ම ගැටවල හැටි තමයි ගැටලිය. සාර්ථකව නෙවෙයි කියලා අපි පාවිච්චි කරන වචන. අසේ අන්න තේරෙන්නේ මේක තේරුම් පහක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. අනන්ත තුච්ච රිත්ත පර ශුන්‍ය කියන පද පහකින් තමයි මේක විස්තර කරන්න පුළුවන් වෙන්නේ. අතට පිටින් අර උත්තර දෙන්න වෙනකොට තව ප්‍රශ්න පහක් දෙන එකයි කරන්නේ. අනත්ත කියලා කියන්නේ රිත්යි කියන එකයි, තුච්චයි කියන එකයි, පරතෝ අනුගේ දෙයක් ශූන්‍ය කියන එක. ඒක සාමාන්‍ය බුරුමයි නිතරම කියන්නේ තමන්ට ආණ්ඩු පට්ටු කරන්න බෑ. තමන්ගේ වශයේ පවතින්නේ නැහැ. මං කිව්වේ අහන්නේ. ඒක අනුගිය. ඒක මේ හර හර පද්ධතියක් මං කිව්වේ අහනවා කියලා තියාගෙන ඉන්න එකේ සාරයක් මොකුත් නැහැ. ඒක තුච්චයි. ඒක රීක්තයි. ඒක අනත්තයි. ඒක ශූන්‍යයි. අර මම මම කරන්නේම නැහැ. කරන්නේම නැහැ. ඒකට ඉවරයක් නෑ. එක එක නයි එක නයි වැත්තලා ඉඳලා ඒක කල්පනා කර කර ඉඳලා ඒක ඒකෙල්ලෙම ඉන්නවා. එහෙනම් ප්‍රශ්නයක් අහන්න ඉංග්‍රීසියෙන්. ඒකට ඉඳ තියෙනවා. ඒ ටිකවත් කරන්න ගමන් නැතුව මාවම කලන්න. අනවුනේ. මොන කර්මස්ථානයේ සිට මේ විසංසුතාව පෙරේරා සිට අත්දැකීම. එක්කෙනෙක්ට තොට එක්ක එළියට පොඩි සුභාගාමයේ විශේෂ දුරකට දෙවිවල් දක්වන නිවැරදිව විරෝධ කරනවා කියන්නේ. නැත්නම් මේ මනෝවිකාරය. පරිකටදී බවස්තුති සිහි පුරා සම්පූර්ණයි. ආයේ පාඩවන්නේ විරුද්ධකම අවස්ථෙන්. ඒක කවුරු සම්පූර්ණ විකාරය කියන්නේ. මායයේ සිහි සිදුවම ඉන්නාදී. ඒක දීලා ඒ දෙතුමතාවක ඊයේ ඉස්සර බදලයි. ඔක මයිග්‍රේට් වලේ ඉලෙන්නේ. ගන්නකදී දේවා භාවනා කරන්නේ දේවාවේ පොළවේ ඇත්තටම අපි අර ඉන්ද්‍රියපද්ද විඥා ඉන්ද්‍රියපද්ද අත්දැකීම් ඇහැට රූප කනට ශබ්ද නාසයට ගඳ දිවට රස කායට අර ආස්වාස් ප්‍රසවාස හැපෙන එක හරි කියලා ගමු ඒ ඉන්ද්‍රියපද්ද අජත්ත බහිත ආයතනත් එක්ක කන්ටිනියු අපි ලෝකේ ගත කරන්නේ දැන් සර්වචනාංශ අපි ගෙනියන්න හදනවා ඉන්ද්‍රියපද්ද ඥානෙ ඉඳලා අනින්ද්‍රියපද්ද තත්ත්වයට ඒක හිතේ ඇතුලේ දනක් ඉන්ද්‍රියපද්ද ඥානෙ කියන්නේ පිටලෙල්ලේ ඒක තමයි අපි මෙතෙක් කල් ගත කරලා තියෙන්නේ ඒ නිසා අපි ඒකේ කොච්චරපත් වෙලා ඒකට ලෝභ කරගෙන මාන කරගෙන තෘෂ්ණා ජිත්‍යහදාන කියද කියනවනම් ඒක ඇතුලේ තියෙන ඊට වැඩිය වටින සාරමණ්ඩය දැකලවත් නැහැ. දැන් සර්වඥාන්සේ මේ එක අරමුණකට ඒක දැමීම හරහා අපි ඇඟට නොදැනී අර ඉන්ද්‍රියයන්ගෙන් ඈත් කරනවා. ඉන්ද්‍රිය ප්‍රතිපද ඥාණයෙන් ඈත් කරනකොට අනිත්‍ය ප්‍රතිපද සියලු මනුෂ්‍යයන්ට පොදු බුදුන්ටත් පොදු මැදතනට ටික ටික ලබනවා. ඒ ලං වෙනකොට රූපේ අයින් වෙනකොට රූප සංඥාවක් පහළ යනවා. ඒ රූප සංඥාව කියන්නේ මේ හුදේකලාව කම්පනයක් විදිහට පෙන්වනවා ශාරීරිකව. ආලෝකයක් විදිහට පෙන්වනවා ඇහැට නිකන් ඇහි වගේ. මොකද්ද නින්නාදයක් අස්සනවා කණේ වගේ. ගන්ධ රස දෙක ඉච්චරම දක්වන්න දෙයක් නැහැ. මේ එක එක තාලවලින් විවිධ රූප විවිධ ආලවට්ටම අවරන. දැන් මේ රූපය ඇහැට සම්බන්ධ රූපය අත ගන්න පුළුවන් එක වෙනුවට ආලෝකයක් හෝ බුද්ධ රූපයක් හෝ ජීතවනාරාමිය මොනවාරි පෙන්නනවා. කනට ඇහෙන ශබ්ද වෙනුවට විඤ්ඤාණයක් ඇහෙනවා. කයි ආස්වාස් ප්‍රසවාස වෙනුවට කම්පන චංචල වෙනවා. ඒ වට අර ඒ කියන්නේ අර ඉන්ද්‍රියබද්ධ ඥානය, ඉන්ද්‍රියබද්ධ අධ්‍යක්ීම, ඉන්ද්‍රියබද්ධ බාහිර ආරම්මණය විනුවට හිතින් මවන්න පටන් ගන්නවා. මෙව එහිණයක් වගේ වරක ආලෝකයක් වරක කම්පනයක් වරක නිශ්ශබ්ද භාවයක් වරක tempat වෙන ගතියක් බොහොම ශීඝ්‍රයෙන් විශ්මාන කරනවා ඉතින් ඒකට යෝගාවචරයේ සතියක් කැඩෙනවා ආරම්භක් නැහැ දැන් ඒ නිසා යෝගාවචරය පාඩ වෙලා තන වෙලා අසර වෙලා නූල් බතිට වෙන බය වෙන තත්ත්වයක් තියෙනවා ඒ ලෑස්තිලා කියන්නේ නැති කියනවා අසුවිරු ඥාන නැති කියනවා අසුවිරු ඥාන නැති කියනත් මේ ප්‍රශ්නය අහනවා දැන් මේක මනෝ විකාරයක්ද? භාවනාවෙන් වෙන්න පුළුවන් එකක්ද? නැත්නම් මයිග්‍රේන් හෙඩේක් එකේ සිප්ට් එකක්ද? මෙතන සැක කරලා තමයි මෙයා චෙක් කරන්නේ. මෙයා බුදුන්ගේ පැත්ත ගන්නවද මාර්ගයේ පැත්ත ගන්නවද කියලා. සැකේ කියන්නේම මාර්ගපාක්ෂික දෙයක්. ඒ අනතුරු තත්ත්වයටපත් කරලා එයාට බුද්ධියේ වටලා පෙන්නනවා ඔබ මේ වෙලාවේදී මේක භාවනා මාර්ගය කියලා හිතාපන් කෙලෙස් අඩුවීමක් කියලා හිතාපන් ප්‍රතිපදා විදිහට යamak කියලා හිතාපන් වීර්යයෙන් ඉදිරියට බලන්න. එහෙමනම් මේ යෝගාවචරය මේ අත්දැකීම Tamange භාවනා ජීවිතයේ ලොකු ඉන්ද්‍රකීලක් වඩපත් කරගන්නවා. මෙතෙන්දි මම දන්න සෑම දෙයකින් මම අසන්න වෙන්න ඕනේ. අසන්න උනේ නැත්නම් එන දැනුම නවමු නැහැ. එන දැනුම ෆස්ට් හෑන්ඩ් නැහැ. ඉතින් පරෝපදේශ විරහිතව රැකෙන්නේ රැකෙන්වා මේ මේ මේවා කියලා මේ අත්දැකීම හරි. මේ අත්දැකීම හොඳයි කියන එක නෙවෙයි. භව්‍යයි කියන එක නෙවෙයි. මේ ප්‍රතිපදාව කියලා තේරුම් යෑම අර සෝවාන් වෙනකොට හම් වෙන අවික්ක ප්‍රසාදී පළවෙනි මේ අභියෝගතා පරීක්ෂණය. ඉතින් එහෙම දෙයක් උනේ නැත්තම් ඔය භාවනා වැඩක් නැහැ. අපි දැන් තේරෙම කුඩු කරලා ගන්නවා. සුන්නත් දූලි කරලා ගන්නවා. ඒකල අලුතින් අර සුන්නත් දූලිය මැදි තමන්ගේම ශ්‍රද්ධාව තමන්ගේම අත්දැකීමෙන් නැගිටිනවා. ඉතින් ඒකට තිරියම් වෙනවා කියන වචනේ මම පාවිච්චි කරා. බොන කේ. එයාගේ කඩපර ඔක්කොම අයින් වෙනවා. ඉන්ද්‍රියවත් මෙතෙක් තිබුණ සියරම අයින් කරන්නට කවදාකවත් හිත අනිත්‍යවත් තත්ත්වයට යන්නේ නැහැ. අනිත්‍යවත් තැනට ගිය සැකයි. ඉතින් මේකට පුදුජානනාංශයේ පොට්ටපාද සූත්‍රයේ පුංචි උපමාන දෙකක් ගිනහට පන්න පෙන්නන පෙන්නනවා. ඔබ මේක දන්නවනම් අහම්බයක් නෙවෙයි භාවනාවෙන් වෙච්ච එකක් කියලා. ප්‍රතිපදාවෙන් වෙච්ච එකක් කියලා. ඔබට ඉදිරියට යන්න පුළුවන්. ඔබ දන්නවනම් මෙතන කෙලෙස් ඇති කියලා. ඉදිරියට යනවා. අන්න ඒ දෙක තමයි අපි ප්‍රත්‍යක්ෂණය කරලා බලන්නේ මේක මේ පය වැදිලා හැප්පිලා වැටිච්ච තරු විසිවිල්ලක්ද ඒ නැත්නම් භාවනායෙන් ක්‍රමයෙන් යන්න පුළුවන්. අනිත් එක මේ ඇතුළේ දේවල් පිළිබඳව තණ්හාමාන දිට්ඨිය අඩුද සැකේ නම් තියෙනවා. මෙන්න මේ දෙක තියෙනවා නම් යාර ගුණෝපදේශ විරහිතව ඉදිරියට යන්න පුළුවන්. මේක මේ ඇදහිල්ල පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක නැත්නම් සංඥා පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් මේ වගේ කරපලතරීමකින් තොරව කිසිම ආධ්‍යාත්මික අත්දැකීමක් ඔරිජිනල් නැහැ. ඔතෙන්ටික් නැහැ. ට්‍රූ ටු ටයිප් නැහැ. ඉතින් කය පිළිබඳ බය මිනිහා ජීවිතය පිළිබඳ බය මිනිහා මෙතෙන් යනකොට ලී බඩ යන පටන් ගන්නවා, ගැහෙන්න පටන් ගන්නවා, සැලෙන්න පටන් ගන්නවා, දාගිය දානවා, වක්කාර වෙනවා, নানা ආකාර දේවල් වෙනවා. මේ මේ ආධ්‍යාත්මය අවශ්‍යයි මට කාය ජීවිත নিরপেক্ষවට යන්න ඕන කියන එක නබනවා. මේ අලියක්කට ඉලියක්කට මොකද්ද? කාගෙන. කිතුල් පිළි කාපේ කාට කිතුල් කඳ කාපේ කාට කිතුල් පිළි ගියක් කන එක මොකද්ද? අලියක්කට. මේවත් කතා කරලා තියෙන්නේ. අරගෙන යන්නේ හැබැයි ඉස්සෙල්ලා ඉස්සෙල්ලා කතා කරලා තමයි විශ්වාසය ගන්නෙ. පස්සේ වලකොඩලි සම්තලා කරගෙන යනවා. ඒක නිසා ධෛර්යවත් කරන්න කියන්න පුළුවන් මේට වඩා දේවල් විශ්වාස නොකළ හැකි දේවල්. නොඇතිය හැකි දේවල් උනේ නැත්නම් කවදාවත් අපි අපේ පරම අනමිතිය විපතියන්නේ නැහැ. අනමිතිය තියාගෙන ඉන්න තාක් ඒකමයි කොක්ක, ඒකමයි ඇනි, ඒකමයි උදැල්ල. ඒක මෙම තියනවා කියන්නේ ඉන්ද්‍රියවත් ඥාණයට තටාගෙන. මේ ඥාණයට තටාගිවට යාපව වෙනවා. ඒක අයින් කෙරුවයි කියලා මොකක්වත් වෙන්නේ නැහැ. ඊට කියනවා ඔබට තනක් තියෙන ආසන හිටපන්. උඹම බදාගෙන ඉපුවා මෙතන ඉන්නවට බෑ. පොඩ්ඩක් උතන ඉන්න ඊට පස්සේ මේ අනිත්‍ය ප්‍රතිපත්ති ඥානෙ දැක්විච්චෝ අර කකවෙ පයින්සා ඒක 16ක් වගේ පාවිච්චි කරන මිසක් ස්වාමිත්වය දෙන්නේ අන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපත්ති ඥානෙන් ඉවත් වීම බුද්ධයි ඒක කුඩයි ඒක ආධ්‍යාත්මයයි ඒක ආගමයි විද්‍යාවට උතනින් එහාට බෑ විද්‍යාව උතනින් එහාට අසරණයි විද්‍යාව තියෙන්නේ තන්නේ කරන ඉන්ද්‍රියබද්ධ ඥානය. ඔබ රිපීට් කරන්න පුළුවන් හැම කෙනෙකුටම එක දේ පේන්න ඕන කියන විද්‍යාවේ ගත්ත උපමාන දෙක අවිද්‍යාවේ ප්‍රධාන බලපත්‍රය. විද්‍යාව තන්නේ කරන ඉන්ද්‍රියබද්ධ ඥානය බැඳිලා තියෙන්නේ ඒකත් දියනාංශයට විරුද්ධව ගත්ත ප්‍රතික්‍රියාවක්. විද්‍යාව කියන්නේ වෙන කිසිම නවමතාවයක් විද්‍යාවේ නැහැ. ඒ දිව්‍යනාංශ කියන්නේ බුද්ධ දෙයක්. ඒකට විරුද්ධව නැවත උපකර බැලිය හැකි. නැවත නැවත කළ හැකි. හැමෝටම එකම දේ ප්‍රතිඵල දෙන දේ තමයි විද්‍යාව කියන්නේ. මෙතෙන්දි තමයි තියෙනවා තමන්ගේ මනසේ පැත්තක් ඉත්‍රිපත් ඥානෙ හිටලා තියෙනවා. තමන්ගේ මනසේ පැත්තක් මේ පුදුම গুপ্ত දේවල් සිද්ධ වෙද්දී ඒක මේකට වැඩිය හොඳයි කියනවා. ආහන්න මේකේ තමයි මනුස්සයා අලුත් වීම වෙන්නේ. ඉතින් මෙතනින් එහාට යන්න සෙල්ලක්කාරකම, යෝනිසමංස්කාරය, අලුත් වෙන්න කැමැත්ත, fear of freedom නැතුව, fear of unknown නැතුව නොදන්න දේලට එනකොට වැඩියෙන් බුදුන් අදාගෙන ඉතිරිසන ගතිය. අපි හරියට මයික් එක දිහා බලලා මේක ලියලා කෝට් එක තියපම හදවන්න. මේ මේ පටලවා ගන්න නැතුව ගන්න ඉන්ද්‍රිය කියන වචනේ දන්නවද? අනින්ද්‍රිය. ඕක ලියන්න ගියාම කියවන මනසගේ දත් ගැලවෙනවා. ඉන්ද්‍රිය අනින්ද්‍රිය මේ මොනවද උන්න තරහ ගන්නවා. ආයේ මොකද්ද ඒ? ප්‍රතිබද්ධ ඥාන. ආයසරක් කියමු. එහෙනම් ප්‍රශ්නේ ගන්න. අනින්ද්‍රිය අනින්ද්‍රිය අනින්ද්‍රිය ප්‍රතිබද්ධ ඥාන. හරි ඒක නැත්තම් කියන්නේ මේ මොකක් කරේ Tamanට වැටිච්ච දේවෝපයන් යන ප්‍රශ්නේ. හුඟක් නැති ප්‍රත්‍යක්ෂ දීලා දීලා ඇති සම්මානසෙ මේ ඕනම දෙයක් කරා යන්න පුළුවන්. බත් ටිකක් වතුර දාලා තම්බගෙන තම්බගෙන යනකොට කොතෙන්ද බත් කැදෙන්නේ කියලා කියන්න බෑනේ. බත් ඇටමනේ දිය වෙන්නේ. ඒක ඒක මේ මොනවාද ඕපචිනයිස් වෙලා බත්තටම යන්නේ ඔය පිෂ්ඨ මෙවම යන්නේ කුණි විච්ඡාම බත් කියනවා දිය විච්ඡාම කැඳ කියනවා ඉතින් අපි ආනාපානෙත් පටන් ගන්නකොට ආහල්ලට වගේ තියෙනවා ඉතින් හැදි ගියලා හැදි ගියලා යනකොට ඒක තියෙන බවට පත් වෙනවා ඉතින් මේ වෙනස තමයි අපිට දරන්න බැරි මේක දැන් ගණයක් කියනවද ද්‍රවයක් කියනවද අන්න ඒ වෙලාවෙදි තමයි සද්ධාව ඕනේ කරන්නේ මේ දේ තමයි විපරිණාම කියන්නේ මේ දේ තමයි අනිත්‍ය කියන්නේ මේ දේ තමයි අපිට පුරු නැති අපිට හාල් නම් හාල්ම තියෙන්නේ. කැඳ වතුර නම් කැඳ වතුරම තියෙන්නේ බුදුහාම පෙන්නලා දෙන තුන ඔබ තාපේ දාපන්. දීපොම කියපන්. මම දැන් මෙතන කියන ටිකල් තුනට කියපන් තාපේ දාපන්. ඔන්න මේ ඝන මෙන්න ද්‍රව එකම මේකට කියන ආකාර වෙනසක්. දරාගෙන ඉන්නේ. ඒක තමයි ඒක ඒකට තමයි අපිට කායිමත් පිටක් ඉල්ලුවොත් ඒක සකට් වෙනවා. තමන්ගේම ප්‍රතිශක්තිය, තමන්ගේම ස්විච්චාරේ, තමන්ගේම ස්වච්ඡන්දේ මේක දරනවා කියන එක තමයි යෝගාවචරය කියන්නේ. ඒක ඒක ඒක උතුම් දෙයක්. හොඳයි එහෙනම් අපි තව ප්‍රශ්න අටක් කල්ද බීම කරනවා. අපි එතකොට එකට ඒ ප්‍රශ්න සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙනවා. මෙතන සිට පැයක්, මෙතන සිට පැයක් අපි පැයකට ආසන්න කාලයක් සක්මන සඳහා ගත කරන අපි 10ට නැවත එකතු වෙනවා පරිහරණය. තමයි දෙවිචි ශීල් දිනාටම තිරුවන් සරණයි.